නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අදත් සුපුරුදු පරිදි අපේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළින් ඔබ හමුවීම සඳහා මෙලෙසින් වැඩම කර සිටින්නේ අපේ පින්වතුන් මේ වෙනකොට හොඳින් දන්නවා මේ ධර්මානු ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙන පින්වතුන් විදිහට මේ දිනවල අපි සාකච්ඡාවට බඳුන් කර තිබෙන්නේ දසපාරමිතාවන් පිළිබඳව. ඉතින් මේ වෙනකොට අපි දසපාරමිතාවන්ගෙන් දාන පාරමිතා, සීල පාරමිතා කියන පාරමිතා දෙක පිළිබඳව යම් මට්ටමක අධ්‍යයනයක යෙදෙමින් සාකච්ඡාවෙහි නියැලුණා. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දාන දසපාරමිතාවන් අතුරෙන් තුන්වෙනි පාරමිතාව වන නෙක්ඛම්ම පාරමිතාව. නෛෂ්ක්‍රම්‍යය පිළිබඳව කියවෙන අතහැරීම ගැන කියවෙන නෙක්ඛම් පාරමිතාව ගැනයි අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ ඔබ අප වෙනුවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් ඔබ අපි නොදන්න බොහෝ කරුණු කියලා දීලා අපිව දැනුවත් කරන්නට මේ ධම්සභා මණ්ඩපයේට වැඩම කර සිටින අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, කර්මස්ථානාචාර්ය, අපේ කල්යාණ මිත්‍ර, අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අපේ හඳුරන්නේ. අද අපි සාකච්ඡාව ආරම්භ කරමු අපි හඳුරන්නේ. ඉස්සෙල්ලාම අපේ පින්නතුන්ට මේ නෙක්ඛම්මය කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව පැහැදිලි කරමින් නෙක්ඛම්ම කියන වචනේ තේරුම මොකද්ද? ඒ නෙක්ඛම්මය කොහොමද අපි පාරමිතාවක් බවට පත් කරගන්නේ කියන එක අවධානයට යොමු කරමින් සාකච්ඡාව ආරම්භ කරමු. පෙරවන් සරණයි අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ සම්දකිත්ති ස්වාමීන් වහන්සේ අපේ පූජනීය ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදි අද දසපාරමී අතුරෙන් තුන්වෙනි පාරමිතාව නෙක්ඛම්ම පාරමිතාව තමයි අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ. එහෙමයි. ඇත්තටම pāli භාෂාවෙන් මේ නික්මීමට කියන්නේ නෙක්ඛම්ම කියලා. එහෙමයි. නික්ඛමති කියලා නික්ඛමති ක්‍රියාපදේ පාවිච්චි ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අපි සිංහල භාෂාවෙන් නයිස් කර්මය කියලා කියනවා. එහෙම. මෙතන නික්කම්මය නයිස් කර්මය කියලා කියන්නේ කාමයන්ගේ ආදීනව දැකලා පංචකාම සම්පත්තියේ තියෙන ආදීනව දැකලා මේ කාමයන් පිළිබඳව භවයන් පිළිබඳව කලකිරීම අවබෝධයෙන් කලකිරීම ඇති කරගෙන එයින් නික්මීම තමයි ඇත්තටම නෙක්ඛම්මය කියලා කියන්නේ. එහෙනම්. ඒතර ඔය නෙක්ඛම්මය කියන තැන් විස්තර කරනකොට චර්යාපිටක පාළිය සඳහන් වෙනවා. පබ්බජ්ජා පඨමං පඨමං ජහනං සමතෝච විපස්සනා. සබ්බේපි කුසලා ධම්මා නෙක්ඛම්මෝප වෞච්‍යති. ඒතර මෙතන කරුණු පහක් නෙක්ඛම්ම හැටියට සඳහන් වෙනවා. පබ්බජ්ජා. පැවිද්ද. පැවිද්ද. විශේෂයෙන් පැවිද්ද කියන එක නෙක්ඛම්මයක්. නික්මීමක්. නික්මයාමක්. ඉතින් පැවිද්ද කියන එක හරි දුෂ්කර දෙයක්. මොකද සාමාන්‍යයෙන් අද ගිහි සමාධිය ගත්තාම එක රාත්‍රියක් තමන් ප්‍රිය කරන මව්පියන් ඒ වගේම තමන් හිතවත් බිරින්දෑවරු ස්වාමියා දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන දාලා කෙනෙකුට එක රාත්‍රියක් ගත කරන්න බෑ. එහෙමයි. ඉතින් එහෙම ලෝකෙක කෙනෙක් ඒ තමන්ට තියෙන සියලු දේවල් අතහැරලා දයාවර මව්පියෝ අතහැරලා ඕනම කෙනෙකුට යම්කිසි දෙයක් තියෙනවා. ඒ කුදු මහත් ඒක එක පුජ්‍යලයාගේ හැටියට ඒ තියෙන වස්තු අතහැරලා ඒ විදිහට පැවිද්දකට යනවා කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. විශාල අතහැරීමක් කැපකිරීමක්. විශාල අතහැරීමක් කැපකිරීමක්. ඒක ඉතින් මේක <clears throat> විශේෂයෙන්ම අපි මතක තියාගන්න තේතනදි දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ආමේ ස්වාමීන් වහන්සේලා හොඳට සැප විඳිනවා. එහෙමත් මිනිස්සු කතා වෙනවා. ඇත්තටම එතනදී අපි ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තාම ස්වාමීන් වහන්සේලා එන්නේ ඒ අතහැරීම මුංචි දෙයක් නෙවෙයි. ඒක අපි හැමෝම මතක තියාගන්න ඕන දෙයක්. ඔය කියන කාටවත් එක දවසක්වත් ඒ අතහැරීම කරන්න අමාරුයි. හැබැයි ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් අපි මේක අවංකව විවෘතව කරන සාකච්ඡාවක් ස්වාමීන් වහන්සේලාට උනත් තව කාමයක් නැති වෙන්න පුළුවන්. පස්සේ එහෙමයි. ඒ කාමවත් තමන්ගේ විහාර ආරාම කාම බවටපත් වෙනවා. ගෝල බාලයෝ කාම බවටපත් වෙනවා. ඉතින් ඒක නැවත ඒ නික්මීම ඇති කරගන්න නැවත අබිනිෂ්ක්‍මණය කරන්න ඒ බිත්තුන් වහන්සේ වුණත් දැනගන්න ඕන. ඉතින් මේක බොහොම කල්පනාවෙන් යන්න ඕන දෙයක්. ඊළඟට සම්මානට පැවිද්ද. ඊළඟට පඨම ධානය. ප්‍රථම ධානය. නැත් විචේව කාමයේ විචේ අකුසලයේ කියලා නැත්නම් කාමයන්ගෙන් අයින් වෙලා ප්‍රථම ධාන මට්ටමට යනවා කියන්නේ ඒක ලොකු නික්මීමක්. එහෙම. ඒක න ප්‍රථම ධානයත් නයිස්කර්ණයක්. ඊළඟට සමතෝච විපස්සනා සමත භාවනාව තුළින් නිවරණයටපත් කරලා චිත්ත චිත්තෝපසම නැත්නම් චිත්ත සමාධියක් ඇති කර ගැනීම. ඊළඟට විපස්සනාවෙන් සම්පූර්ණම කෙලසුන්ගෙන් නික්ම යාම. කෙලසුන්ගෙන් නික්ම යාම නෙක්ඛම්මයක්. එහෙම. ඊළඟට සම්බන්ධ සබ්බේ කුසල ධම්මා. මෙතන හරි වැඩක සියලුම කුසල ධර්ම නෙක්ඛම් එකයි තියෙනවා. සියලුම කුසල ධර්ම. මොකද අලෝභය ඉඳලා ගත්තාම ප්‍රධානම දේ තමයි මේ නික්මීම කියලා කියන අලෝභය. ඒ කියන්නේ අපි හන්නේ කුසල ධර්ම වඩනවා කියලා කියන්නේ අකුසල ධර්මයන්ගෙන් නික්ම යනවා කියන එක. හරියට හරි සාමනා. අකුසල ධර්මයන් අකුසල ධර්මයන්ගෙන් ආයෙ වෙනවා. කුසල ධර්මයන් ඒතර කුසල කියලා කියන්නේ සම්මත කෙලින්ම අපහැරීම. එහෙමයි. අලෝභය ඉඳලා ගත්තාම දැන් ලෝභ දේශ මොහොනේ අකුසල පාර්ශ්වය. එහෙමයි. දැන් අලෝභ දේශ සමෝහ ගත්තාම තනිකර කුසල පාර්ශ්වය. එහෙමයි. ඒ නිසා සබ්බේපි කුසල ධම්මා සියලුම කුසල ධර්ම නෙක්ඛම් හැටියට සඳහන් වෙනවා. එහෙනම් අපේ හන්දරේ බොහෝම හොඳ වටිනා ප්‍රවේශයක් අපේ හන්දරට ලබා දුන්නා මේ නෙක්ඛමේ කියන එක මොන විදිහටද නෙක්ඛම්මේ පුරුදු කරන්න පුළුවන් කියන කාරණාව පිළිබඳව. ඒ අතරේ අපි හාමුදුරුවෝ විශේෂයෙන් සඳහන් කළා යම් කිසි දෙයක් දැනගෙන ආදීනව දැකලා කලකිරিলা කරන අතහැරීම කියලා. අපි හන්නේ අපි දන්නවා සමහර අපේ සමාජයේ සමහරු නික්ම යනවා. අතහැරලා යනවා. අයින් වෙලා යනවා සමහර වෙලාවට එකක් ද්වේෂ සහගතව අතහැරලා යන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට ආදරය වැඩි නිසා තැරලා දැන් පැනල යාමත් අපි හාන එක්තරා විදිහකට තරුණ දෙන්නේ පැනල යනකොට ගෙදරකින් අම්මා තාත්තා ඒ කට්ටිය අතහැරලා දැඩි ලෝභය එහෙමයි එතකොට ද්වේෂ සහගතව නික්ම යනවා අමු දරුවන් දාලා යනවා ගිහිල්ලා වෙන තැනක ඉන්නවා ඒ වගේ දේවල් කරනකොට එතනත් අතහැරීමක් තියෙනවා. නමුත් ඒක මේ නෙක්ඛම්මයට ගෙනෙන්නේ නැහැ. ඒතකොට නෙක්ඛම්මේට ගැනෙන්නේ ඇත්තටම ආදීනෝදේ අර හොඳ තැනක් මතක් කරගන්න. එහෙම අවස්ථාවල් ඉතින් අර ඒ කෙලෙස් සහිතව ඒක මේ කාම වස්තුන් සඳහා නැත්නම් මේ ගැටීම් ස්වභාවයන් සඳහා එහෙම පැනලා යාම එහෙම අතහැරින ඇත්තටම නෙක්ඛම්මේටයි කියන්නේ නැහැ. එහෙම අපේ එතකොට දැන් පැවිද්ද නෙක්ඛම්මේට අයිති වෙනවා කියන එක අපේ අඳුර බොහොම පැහැදිලිව දේශනා කළානේ. සමහර අය හැමෝම නෙවෙයි අපේ අඳුරනේ. සමහර අය පැවිදි වෙනවා තව පිරිසකට රිදවීමේ බලාපොරොත්තු වෙයි. එහෙම නැත්නම් කැමති එක්කිනා නොලැබීමේ චිත්ත වික්ෂෝපය නිසා හටගන්න සිතේ තියෙන කලකිරීම එපා වීම නිසා පැවිදි වෙනවා. යාළු වෙච්ච එක්කෙනා තරහ වෙච්ච නිසා එහෙම නැත්නම් වෙනත් වෙනත් දේවල් අවධානය යොමු කර ගැනීම සඳහා සමහර වෙලාවට පැවිදි වෙනවා. එතකොට ඒ පැවිද්ද නෙක්ඛම්මේට උපකාර වෙයිද අපහන්. ඔව් එතන ස්වාමීන් මෙහෙමයි දැන් මූලික වශයෙන් ගත්තොත් ඒ ස්වාමීන් දේවල් කෙනෙකුට රිද්දීම පිණිස නැත්තම් මොන හරි ප්‍රශ්නයක් අවස්ථාවක කෙනෙක් ඒ නික්මීම කරනවා. එහෙමයි. හැබැයි ඒක නියම පිරිසුදු කුසලයක් වෙන්නේ නැහැ. නික්කම්යක් වඩපත් වෙන්නේ නැහැ. එහෙමයි. නමුත් එයා යන තැන හොඳ තැනක්. එහෙමයි. අපි තුමු ප්‍රෝධිත ජීවිතයකට ඇතුල් වෙන්න බලනවා නම් අපි අපිටම කෙනෙකුට රෙදුනහම අද කාලේ මේ අඥාන මිනිස්සු තමන්ගේ ජීවිතය නැති කරගන්නවා නොඑක් ප්‍රශ්න වලට පැටලෙනවට වඩා ඇත්ත වශයෙන්ම තුරුණුවන් වැඩ සිටින තැනකට එහෙම හරි නික්මන එක හොඳයි. චේතනාව හොඳ නැති වුණත් යන තැන හොඳයි. යන තැන හොඳයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් සත්පුරුෂයන් වහන්සේලාගෙන් යවාදන් ශාසන තිල ලැබෙනකොට යාට හොඳ මාර්ගයට යන්න පුළුවන්. අද අපි පැවිදි ජීවිත ගත්තත් ස්වාමීන් වහන්සේ දැන් සමහරවිට පුංචි කාලේ පැවිදි වෙනවා. එහෙම ලොකු නෙක්ඛම්මයක් ගැන අදහසක් නැහැ. ඉතින් ආශාවට. එහෙම. ඉතින් ඊළඟට ඒ යම් දෙයකට පැවිදි වෙනවා. ඉතින් පැවිදි වුණාට පස්සේ සාමනාත හොඳට තේරෙනවා මේ පුංචි අය ඒ ලබන සත්පුරුෂ ආශ්‍රයත් සමග තමන්ගේ ජීවිතේ තේරුම් ගන්න මහන්සි ගන්නවා. එහෙම. ඒක ඒ එතනින්දලා ඊට පස්සේ අර මූලික අදහස පිරිසුදු නැති වුණා. පසු කාලීනව සම්හාස දැන් අපි පොඩි අය ගත්තාම ගොඩක් මුංචි කාලේ මහාන වෙච්ච අය ඉන්න හොඳට තමන්ගේ මහානකම ගැන හිතනවා. එහෙමයි. ඊළඟට පුදුම විදිහට දැන් මේක මේ හොඳට ජීවිතයේ යථාර්ථය තේරුම් අරගෙන මේ සමාජ ස්නේහවරක් කරන ගමන් තමන් මේක මේ බෝඩ් දාගෙන පෙන්න පෙන්න යනවා නෙවෙයි. සම්හාසල ඕන තරම් ඉන්නවා. ඉතින් අහලා බලපුවාම මේ අවබෝධයෙන්ම ආව. දැන් සමහර මිනිස්සු කියනවානේ පැවිදි වෙනවා නම් අවබෝධයෙන් යන්න ඕනේ නැත්නම් ඒක ඒක ඇත්ත. තරුණ කාලේ පැවිදි වෙන්න ඕන. තරුණ කාලේ පැවිදි වෙන්න ඕන. අහන්න හරියට බැලුවොත් මේ සමාජය සෝබමාන කරන මේ ශාසනය බබලෝපු මහතෙරුන් වහන්සේලා දිහා බැලුවම පෑනේ උන්වහන්සේගේ බහුතරයක් කුඩා කාලේ පැවිදි වෙච්ච හාමුදුරුවෝ. පැහැදිලිවම සම්පූර්ණ 100ට 90 ගණනක්ම ගත්ත පුංචි කාලේ පැවිදිච්ච අය. එහෙමයි. ඒ නිසා අපි අර ඔය දැන් සමාජයේ තියෙන කතිකාවත ගත්තාම දැන් මේ අවබෝධයෙන්ම මහාන වෙන්න ඕනේ. ඒක ඉතින් ඊටාම හොඳයි. නමුත් අර වගේ පුංචි කාලේ ඇවිල්ලා මේ ಗುಣධර්ම පුරුදු කරනකොට වත් පිළිවෙත් දැන් ඉදල කොස්ස පවා මේ පුංචි කාලේ කවදාවත් අහුවෙන්නේ නැති අය. එහෙම. ඉතින් මේ පැවිදි වුණාට පස්සේ තමන්ගේ ඇඳුම් පැළඳුම්වත් සෝදගන්නේ නැති පොඩි දරුවෝනේ. මේ පුදුම විදිහේ හරිම ලස්සනට වත් පිළිවෙත් සම්පූර්ණ කරමින් අනිත් එක සාමාන්‍යයෙන් ආශිර්වාදයක් නේ තුරුණවන්ට සේවයක් පරම පාරිචර්යාවක්ම පුංචි දරුවෝ කරන්නේ කියලා. විහාරේ වත කරන්න තියෙනවා, මල් හදන්න තියෙනවා, ලොකු ස්වාමීන් වහන්සේට වඳින්න තියෙනවා. ඒවා ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් නේද අපි හඳුනන්නේ. දැන් අද කාලේ බොහොම මේ මානව අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම් ගැන බොහෝ දෙනා කතා කරද්දී ඒ වගේ දේවල් එහෙම උල්ලංඝනයක් කියන්නේ දැන් අපිට ළමා හිංසනයට අයිති වෙනවා කියලා. ළමා හිංසනයට අයිති වෙනවා කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ ගත්තාම දැන් අපි මට හිතෙනවා මේ සමහර තැන්වල මම දැකලා තියෙනවා මේ ලොකු ස්වාමීන් වහන්සේලා මේ තමන්ගේ මේ පොඩි හාමුදුරුවන්ට දරුවන්ටත් එහා ගිහිල්ලා. දරුවන්ටත් එහා ගිහිල්ලා පුදුම විදිහට කලකනවා. දැන් අතන පැවිදි සමාදිනවා. අපි පැවිදි වෙලා ඉන්න හින්දා කියන නෙවෙයි. මේක අත්දැකීමෙන්ම කියන්නේ සමහරලාට ওই ස්වාමීන් වහන්සේලා ඈත පිට ගම් වලින් ওই පුංචි දරුවෝ එක්කන් එනවා. හ්ම්. ඇත්තටම ඒ දරුවෝ ඒ ගමේ හිටියා නම් ස්වාමීන් වහන්සේ ඔය කතා කරන මානමය නිකන් ඒවා මේවා කතා කරන අය සම් ඒව ගැන හිතන්නේවත් නැහැ. එහෙම. සමහරවිට මගේ අදහසක් තමයි මේ පුංචි ඈත ওই ගම්මාන වලින් අරන්. ඒක දැන් අපි මේ මේ අගනගරේ ගත්තත් එහෙම. කොච්චර බහුතරයක් ඉන්නවද එහෙම පොඩි හාමුදුරුවෝ. එහෙමයි. ඉතින් සානකේ හාමුදුරුවෝ පැවිදි කරලා හොඳට කෑන්දීම තියලා ඉතින් ඔක්කොම කරලා උගන්වලා ඉතින් හොඳ තත්වයකට ගන්නවා. එහෙම. ඉතින් මම කියන්නේ මගේ මේක පෞද්ගලික අදහසක්. ඒ ස්වාමීන් වහන්සේලා ගෙනෙන ඒ ස්වාමීන් වහන්සේලා ඉගෙනගෙන සිවුරු ඇරියක් ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ සිවුරු අරින්න කියන එක නෙමෙයි. නෙමෙයි එහෙම එහෙම. මොකද උන්වහන්සේලා ගමේ හිටියාම සාමාන්‍යයෙන් කිසිම තේරුමක් නැහැ. සමහර කියවන්නවත් බෑ. එහෙම. ඊළඟට මොනම අධ්‍යාපනයක්වත් නැහැ. අවුරුදු 15 16 වෙනකොට අන්තිම නරක පිච්ච ළමයි. එහෙම. මේ සමාජයට බිහි වෙන්නේ. ඉතින් ඒ වගේ ළමයි පිරිසක් ගෙනල්ලා පැවිදි කරලා උගන්වලා අර අධ්‍යාපනය දෙන එකත් අර ස්වාමීන් වහන්සේ පොඩ තරම් වටිනා දෙයක් දෙකරන්නේ. සමාජයට බරක් නැති පුරවැසියෙක් බවට පත් කිරීමම පිනක්. පිනක්. එහෙනම් අන්තික දැන් ස්වාමීන් වහන්සේ ඇත්තටම එහෙම එන ස්වාමීන් වහන්සේලා එහෙම සිවුරලා යනවා කියන එක නෙවෙයි. එහෙම ආපු හාමුදුරුවරු දැන් ඇත්තටම අපි වුණත් මේ සැහැණ දුෂ්කර පායාතක දුෂ්කරම ඒ වගේ පළාතකින් ඇවිල්ලා ඉතින් අද මේ අපි මේ අගනගරේ ආශ්‍රිතව බොහෝ දෙනාට සේවයක් කරගෙන ඇත්තට අපි ලොකු සාසනික සේවයක් කරනවා අපි හිතනවා. අනිත් එක අපි සාම්දුරනේ දැන් ගෙදර ඉඳෙද්දී සමහරට පොඩි දරුවා ඔය ළමා ඉතිහාසිකයන් උල්ලංඝනය වෙන ඕන තරම් වැඩ සමහරට තමගේ අම්මා තාත්තාගේ ඉගැන්වීම මත පවා කරනවා වෙන්න පුළුවන්. බොහෝ දෙනා මේ පන්සල ඇසුරු කරගෙන කරන දේවල් දිහා බලලා ඒ වතපිලිවෙත් දිහා බලලා මේක මේ දරුවන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වීමක් ආදී වශයෙන් සමහරට මේ රාජ්‍ය නොවන සංවිධානවල උසිගැන්වීම මත ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවා. ඇත්තටම සාමාන්‍යව මේක මේ බුද්ධ ශාසනයට එරෙහිව ප්‍රකාශ කරන වචනයක් විතරයි. එහෙමයි. මොකද ඒක මම අපි අවංකවම කතා කරනවා නම් පැවිදි වෙලා මහානදම් පුරණ ස්වාමීන් වහන්සේලාට පුදුම ආදරයක් ලැබෙනවා. එහෙමයි. ලොකු ස්වාමීන් වහන්සේලාගේ එන දායක දායකව හංගගෙන ගෙනලා චොක්ලට් එක දෙයි. එහෙමයි. අනික අපි හන්නේ ගෙදර හිටියනම් එක අම්මයි තාත්තයි. පැවිදුනාට පස්සේ අම්මල තාත්තල ගොඩක් ගොඩක් ඉන්නවා. අපේ ආන්දරෝ කියලා ලොකුම සැලකන්නේ. ඒ පුදුම පුදුම මේ ආදරයක් ලැබෙන්නේ. ඊළඟට ඒ විසුන් වහන්සේටත් ඉතින් ඇත්තටම හැම පැත්තකින්ම මේ ඒකේ සාමාන්‍යයෙන් ගත්ත ගෙදර ඉද්දි හිතන්නවත් බැරි දේවල් ඒ ස්වාමීන් වහන්සේට ලැබෙනවා. එහෙමයි. ඒ නිසා ඒ ගැන නම් මේ ඔය කියන එක එක සංවිධාන ඔය කරන ප්‍රකාශන අපිට ඇත්තට අදාළ වෙන්නේ නැහැ. එහෙම. නමුත් ස්වාමීන් වහන්සේ ඉතින් ඒ ස්වාමීන් වහන්සේ නමක් වුණත් ඉතින් ඒ පොඩි හාමුදුරු කෙනෙක් වුණත් ඉතින් අම්මා තාත්තගෙන් අයින් වෙලා ඒ නෙක්ඛම්මය ඒ සම්පූර්ණ කරනවා කියලා කියන්නේ ඉතින් පුරුදු කරපු නැති කෙනෙකුට ඒක කරන්නත් බෑ. අපේ හැම දැන් පොඩි අපේ හැමදෙම මතක් කළ විදිහට අවබෝධයෙන් අතහැර යාම වටිනවා. පොඩි හාමුදුරු කෙනෙක් වගේ කෙනෙක් සසුන්ගත වෙන්නේ ආසාවටනේ. ඇත්තටම කියනවා නම් දැන් මම නම් පැවිදුනේ අපි හන්නේ මේ නෙක්කම් පාරමිතාව පුරනවා කියන අදහසින් මේ පැවිදි වෙනකොට මට එහෙම අදහසක් තිබුණේවත් නැහැ. නමුත් මටත් එකම දේ අපේ ස්වාමින් වහන්සේලා විහානිතර සංඝයා වහන්සේලාගේ අසුර ලැබීච්ච නිසා ඒ උන්වහන්සේලා කෙරෙහි ඇතිවෙච්ච ප්‍රසාදය නිසා ආසාව නිසා පැවිදි වුණා. හඳුනේ ආසාව හින්ද පැවිදි වීම මොන වගේද මෙතන නෙක් කමයන්ත් එක ගලපගන්නේ. ඇත්තටම සංඝාවේ දැන් ස්වාමීන් සම වයස අපි දැන් තලල්ල ගත්තොත් ඒ ගමේ ආනන්දසේගේ වයසේ තව ගොඩක් පුංචි ළමයි ඉන්නවා. ළමයා නෙවෙයිනේ. එහෙමයි. එතකොට සම්හාස දැන් එහෙම ආසාවක් කැමැත්තක් ඇති වෙන්නේ සතර හොඳට මහානදම් පුරලා තියෙන නිසා. ඒ මහානදම් පුරලා නැත්තම් 100කවත් මානක් තව ආස කරන දේවල් කොච්චරවත් තියෙනවා. එහෙමයි. මේ පැවිද්දටම දැන් අපි දෙක දෙක ගත්තාම පුංචි දරුවෝ ගත්තාම සමහර පුංචි දරුවෝ ආපුවාම අපි ඔය හම්බෙන්න දෙමව්පියොත් එක්ක යන්න කැමති නෑ. මෙතනම ඉන්න තමයි කැමති. මොකද ළමයාට සසර පුරුද්දක් තියෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා ස්වාමීන් දැන් ආසාවෙන් පැවිදි ජීවිතේට දැන් එහෙම ළමයි අය මුලින්ම කිව්වේ එහෙම පුංචි කාල සසර පුරුද්දක් නිසා එහෙම ඒ හොඳ පැත්තකට මේ අපේ ආසාව ඇති වෙන්නේ. අපි හන්නේ එතන අර අපි ආශාව කියලා සාමාන්‍ය හැඳුන්වුවට එතන මේ කුසල ඡන්දය කියන වචනේ වඩා කුසල ඡන්දය ඇත්තටම අපිට නොතේරුණාට ඇත්තටම සානද එතන මහා කුසල ඡන්දය තියෙනවා. තියෙන. කුසලයට තියෙන කැමැත්ත. කැමැත්ත දැන් ඇත්තටම දැන් මම දන්න මහත්ෙක් පොඩි මහත්ෙක් තරුණ පුතේ එයා කියනවා මට දවසක් සානස් මම නම් මේ ස්වාමීන් වහන්සේලාට එක එක්කෙනා ඔය දොස් කියනවා මිනිස්සු අපේ යාළුවෝ එහෙම මම නම් මොනම සාමනාසන මොනවත් දොස් කියන්නේ නැහැ. මම <laughs> බොහොම දෙයක් පුතා කියලා. ඒ ළමයා මට කියනවා ස්වාමීන් වහන්සේ මම එහෙම කියන්නේ නැති වෙන්න හේතුව තමයි මට ස්වාමීන් වහන්සේ මේ කමිස ෂර්ට් එක අඳින කමිස එහෙමයි සාමාන්‍යයෙන් සතියකට 6-7ක් ඕනේ. ඒකක් අද ඇඳගෙන ඉියොත් මට හිත අඳින්න හිතෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා මගේම වයසේ ස්වාමීන් වහන්සේලා මටත් වඩා බාල ස්වාමීන් වහන්සේලා අපේ පන්සලේ ඕන තරම් ඉන්නවා. අනේ හැමදාම අර කහ පාට තිවුරනේ මටත් වඩා හොඳ පෙනුම ලස්සන තියෙන තරුණ ස්වාමීන් වහන්සේ එහෙමයි. මට මම හිතන්නේ මට මේ ෂර්ට් එකක් දෙවනි දවසේ ඒ ෂර්ට් එක මඳිනවා කියන එක මට හරි අමාරුයි. එහෙමයි. එහෙම තියෙද්දි මේ ස්වාමීන් වහන්සේලා එකම තීවරයේ එකම පාට වෙන වෙනසක් කරන්නත් බෑ වෙනසක් වෙන්නේ නැහැ. මුළු ජීවිත කාලෙම ඔක ඇඳගෙන ඉන්නවා කියන එක තමයි මට හරි පුදුම. එහෙමයි. අර බලන්න ළඟ දැකපුදී. තරම. දැන් අත්‍තරම් ස්වාමීන් වහන්සේ මෙහෙමයි මේ සත්පුරුෂයා අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි මොන්න අපි ඔළුවෙන් හිටගෙන මහානදම් පිරුවා. මම මේ කියන්නේ. එහෙමයි. ඒ දකින් නැති කෙනා ගුණේ දකින් නැති අසත්පුරුෂයා කිසිසේත්ම දකින්නේ නැහැ. එහෙමයි. ඒ ඒක සත්පුරුෂ අසත්පුරුෂ ලක්ෂණයක් නේ සත්පුරුෂයා දකින්නෙම ගුණය. එහෙමයි. අසත්පුරුෂයා දකින්නෙම ගුණය. අගුණය. ඒ නිසා දැන් ඇත්තටම මේ මහානකම නිසා මේක මේ අනේකකාරී ජීවිතයක් නේ පැවිදි ජීවිතය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒකකාරී එක්කෙනෙකුට අයිති ජීවිතයක් නෙවෙයි මහ පොදු වස්තුවක්. එහෙමයි. ඉතින් එහෙමනම් දෙවැනි වස්තුවක් නැත්නම් පුංචි කාලේ හරි එහෙම ආසාවට ධර්මත් සම්බෙන් ඇවිල්ලා මේ පැවිදි වෙලා ඒ කරන නික්මීම සඳ ලොකු මේ නෙකම් නෙකමයක්. එහෙමයි අපේ අඳුරු බොහොම පැහැදිලිව දේශනා කරන නයිෂ්ක්‍රාම්‍ය වර්ග නෙකම්මය වර්ගීකරණය කරලා පහක් පැවිද්ද ධ්‍යාන උපදව ගැනීම සමත විපස්සනා භාවනා සිදු කිරීම සහ කුසල ධර්ම සියලු කුසල ධර්ම නෙක්ඛම වශයෙන් අයිති වෙනවා කියන කාරණය අපි හඳුරන්නේ මේ කියන කාරණා පැවිද්ද සිද්ධ කරන්න එහෙම ධ්‍යාන උපදව ගන්න ඊළඟට සමත විපස්සනා වඩන්න කුසල් වඩන්න තියෙන ප්‍රධාන බාධකයේ එහෙම නැත්නම් නෙක්ඛම්මයට තියෙන ප්‍රධාන බාධකය මොකක්ද අපි හඳුනන්නේ? ස්වාමීන් වහන්සේ ප්‍රධානම බාධකය තමයි මේ කාමය. එහෙමයි. කාමයෙන් තමයි ඇත්තටම දැන් කාම කාමයේ නිසානේ අපි මෙවට ඇලිලා ගෙරිලා ඉන්නේ. එහෙමයි. දැන් තමන් සතු කාම වස්තුවක් තමන් ප්‍රිය කරන දෙයක් නැති වෙනකොට මිනිස්සු මුළු ජීවිතේම නැති වුණා වගේ හඳන්නේ, දොඩන්නේ, වැළපෙන්නේ මේ මේ මේ මේක මේකෙන් තමයි බැඳලා තියෙන්නේ. අපි හන්නේ දැන් මේ කාමය කියවහම බොහෝ දෙනා හිතගෙන ඉන්න මේ කාමය මේ වරදවා හැසිරීම හා සම්බන්ධ වෙන කාම ක්‍රියාවලිය කියන එක. කාමය කියන එක අපි ඊට වැඩිය තේරෙන විදිහට විග්‍රහ කරගත්තොත් මොකක්ද? කාමය කියලා අපි සාමාන්‍යයෙන් ගිහිපින්න තුලා හඳුන්වන්නේ මේ පංචකාම සම්පatti විඳින අය. එහෙම. පස්කම් සැප. එහෙම. එතකොට ඒක අපි විවිධාකාරයෙන් වර්ගීකරණය කරන්න පුළුවන් වස්තුකාම, ක්ලේශකාම ආදී වශයෙන්. එහෙමයි. අපි මුලින්ම පංචකාමයෙන් ඉඳලා ගත්තොත් අපි ඉතල වස්තුකාම, ක්ලේශකාම ගත්තොත් තා හොඳයි. එහෙමයි. මේ වස්තුකාමයේ කියලා කියන්නේ සාංශ ඔය රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පුත්තබ්බකාම, ධම්මකාම. එහෙමයි. එතකොට ඉතින් රූපකාම රූපයන්ට තියෙන කැමැත්ත, ශබ්දකාම ශබ්දයන්ට තියෙන කැමැත්ත ඔය ටික. එතන ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූපාදී අරමුණු වලට තියෙන කැමැත්ත තමයි කැමැත්ත තමයි වස්තුකාම. එහෙම. එතකොට ඒක තව විදිහකින් කිව්වොත් ඉතින් ඔය ඊළඟ ධම්මකාම කියලා එකකුත් තියෙනවා. ඉතින් අතර මෙතනත් කාමේ තමයි මෛත්‍රිය, කරුණාව, මුදිතා ඕවත් සාධනක කැමැත්ත. ධර්මතාව. ධර්මතාවය වස්තුකාම. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් ඔතන තව දෙයකින් ගත්තොත් ඔය මිනිස්සු පරිභෝග නොපභෝග පරිභෝග ගෙවල් දොරවල් යාන වාහන ඇඳුම් පැළඳුම් ඔක්කොම වස්තුකාම තමයි. එහෙමයි. ඒ වස්තුන් නිසා ඇතිවෙන ක්ලේශය ලෝභය තමයි ක්ලේශකාම කියන්නේ. එතකොට ඉතින් ওই ක්ලේශකාම නිසා ඉතින් මේ කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ ඉතින් ඒ වගේ උත්පත්ති උත්පත්ති ලැබෙනවා. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන්ම පංචකාමය ගත්තාම මේ පංචකාමය තමයි මිනිසුන්ගේ එකම ඒ කායන බලාපොරොත්තුව. එහෙම. ඒකට තමයි ඔය හැම දෙයක්ම කරන්නේ. එහෙම. හැබැයි ඔය කාමයේ දැන් පංචකාමයේ ස්වභාවය. කාම ලෝකයකට එන්නෙත් ඕකටම නේද? ඕකටම නේද? කාම ලෝකෙ කියන්නේ මේ එතරම් අපාය, දිව්‍ය ලෝක, මේ මනුස්ස ලෝක ඔක්කොම තින් කාම ලෝකෙ තමයි. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් දැන් ඕකේ තින් තියෙන්නේ එකම ආස්වාදයේ මිනිස්සුත් එකම ගමන තමයි මේ කැමති රූප ටිකයි, කැමති ශබ්ද ටිකයි, Taman කැමති ගඳ සුවඳයි, Taman කැමති රසයි, Taman කැමති පහසයි. එහෙම. ඔය ටික ලැබීම තමයි මිනිසුන්ගේ ඒකායන පරමාර්ථය. එහෙම. හැබැයි ඔය ඔය දේ පිළිබඳව මිනිස්සු දැන් ඕකටම එල්ඹගෙන ඉන්නකොට ඕකේ ආදීනවයක් ගැන හිතන්නවත් කැමති නැහැ. එහෙම. සතර පුරාම පුරුදු කරන්නේ මේකේ තියෙන ආස්වාද පැත්ත. එහෙම. හැබැයි මේ කාමයේ ස්වාමීන් වහන්සේ ආස්වාදයක් වගේම ආදීනවයක් තියෙනවා. එහෙමයි. හැබැයි ආස්වාදයේ දසම ගානයි ආදීනවේ මහ මෙරක් වගේ. නමුත් අරකට හුරු වෙච්ච මිනිස්යාට ගිනි අඟුරු වලේ හිටියත් තේන්නේ අර කාමයේ ආස්වාද පැත්ත විතරයි. එතකොට මේක අර මරණ තුනක් මැද මිනිහෙක් පැනිකෑය වගේ පැනිකෑයට සඳහන් වෙන්නේ එහෙමයි. එතකොට සාමහන්ස ඉතින් බලන්න දැන් මිනිස්සයා මේ කාමයේ ආදීනව පැත්ත හිතන්නේ ආස්වාද පැත්තම කල්පනා කරනවා. ආස්වාදෙත් එක්කම යනවා. යන කෙනාට කවදාවත් මේ නෙක්ඛම්මයට යන්න බෑ. එහෙම. හැබැයි මේ නෙක්ඛම්මයට යන්තමට හරි යන්න පුළුවන් මේකේ ආදීනව දකින කෙනාට. එහෙම. ඒතර සානක මේ ආදීනව කියන එක අපි ගත්තහන්නේ ආදීනවයට යන කලින් ආස්වාදයේ කියන වචනය පොඩ්ඩක් තව තේරුම් කරගත්තොත් මොකද ආස්වාදය කියලා කියන්නේ? අතන සානක ආස්වාදය කියලා කියන්නේ එහෙමයි. දැන් මේ ඇහෙන් අපි දකින රූප, කැමති රූප තියෙනවානේ. එහෙමයි. ඉතින් ඇහැට පේනවා විවිධ රූප. විවිධ රූප පේනවා. හොඳ ලස්සන කැත කැමති ඒවා. අපි කැමති රූප ඊළඟට ඒකේ තියෙන ආස්වාදයට, කියන්නේ ඒකේ තියෙන කැමැත්තට කියන්නේ අපි. ඒ කියන්නේ ආස්වාදය කියන්නේ. ඒකේ තියෙන සුබ පැත්ත, හොඳ පැත්ත, හොඳ පැත්ත. අන්න ඒක තමයි සාමාන්‍යයෙන් ඇහි කාමය. ළඟට ඇහෙන් දැකිය යුතු කැමැත්ත ඇති වෙන, ප්‍රිය උපදවන, කෙලෙස් හටගන්න මෙන්න මේක තමයි කාමයේ ආස්වාදය. අපේ අර සඳහන් කරන ඉත්තා කන්තා මනාපේ රූප ආදී ඒ ටිකම ආස්වාදය. ආස්වාදය. ඊළඟට කන. කනෙන් ඇසිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හට ගන්න යම් කිසි ශබ්දයක් වෙනවා ආස්වාදය. එහෙමයි. ඒ ශබ්දයේ තියෙන ආස්වාදය. ශබ්දයේ තියෙන ආස්වාදය. එහෙමයි. ඊළඟට සඳ ගඳ සුවඳ. ඒ කියන්නේ නාසයෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රිය උපදවන කෙලෙස් හට ගන්න යම් කිසි සුවඳක් තියෙනවා. ඕක තමයි ආස්වාදය. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දිවෙන් විඳිය යුතු කැමැතිම රසය තමයි ආස්වාදය. එහෙම. කයට විඳිය යුතු කැමැති පහත තමයි ආස්වාදය. එහෙම. හැබැයි ඔය කැමැති පොඩ්ඩ චුට්ටයි ලැබෙන්නේ. එහෙම. හැබැයි ඒ ඇයි අපි හන්නේ චුට්ටක් ලැබෙනවා කියලා කියන්නේ? චුට්ටක් ලැබෙනවා. දැන් අපි හිතමු බත් පිඟානක් බෙදාගෙන කනවා. එතකොට පැය භාගයක් තිස්සේ ඕක රස විඳ විඳ කනකොට ඒ පැය භාගයක් තුල ආස්වාදයක් ලැබෙනවා කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියන්නේ බත් පිඩක් වාසා ඒ රසය වෙනස් වීම තුළ ආස්වාද වෙනස් වෙනවා කියන එක දැන් අපි අපි බත් ගාන දැන් සංසිකත් උපමාව. නමුත් අපි හිතමු මේ බත් ගාන සකසා ගන්න දෙයක් උත්තර දුක් විඳින්න ඕනේ. එහෙම. අපි හිතමු දැන් රැකියා හරියමන් රැකියාවක් නැත්තම්. දැන් කුලී වැඩක් කරන්න වෙනවා. එහෙම. ගොවිතැනක් කරා. අපි ගොවිතැන ගමු බත් වෙන්නේ ගොවි කුඹුරෙන්. එහෙමයි. ඒතර අපි හිතමු කුඹුර ඉස්සලා ඒක කොටන්න ඕනේ. ඒක හාන්න ඕනේ. මඩ කරගන්න ඕනේ. ඇට හින්න ඕනේ. ඊළඟට ඊළඟ ඒක වතුර දෙන්න ඕන වෙලාවට ගිහිල්ලා ඊළඟට බෙහෙත් හේත් ගහන්න ඕන ඊළඟට ස්වාමීන් වහන්සේ සත්තුන්ගෙන් ඔය මොනරු වගේ සත්තුන්ගෙන් මේ ටික ආරක්ෂා කරගන්න කොයන් ටික කපන්න ඕනේ පා ගන්න ඕනේ ඇට ටික ගේන්න ඕනේ ඊළඟට ඒවා සම්බන්ධ ඕනේ ඒව නැවත මෝලට දීලා කොටන්න ඕනේ <laughs> එහෙම බලනකොට ස්වාමීන් වහන්සේ ඒකේ ආදීන බණ්ඩර එක පැය භාගයක් පැය භාගයක් කන්නේත් නැහැ <laughs> විනාඩි 10ක් විතර කන්නේ එහෙමයි. එතකොට ඒකෙදි විඳපු ආදීනෙ බලන්න. හෝටලෙකින් කනවනේ. ඔව් කිසි දෙයක් නැහැ කලබලයක්. <laughs> ඒ හෝටලෙකින් කනවනේ ඒ සම්බන්ධව ඉතින් මොදලක් තියෙන්න බෑ නිකන් දෙන්නේ නැහැ. එහෙමයි. එතකොට එතනදී මුදල් මුදල් උපයන්න මොන තරම් දැන් සමහරවිට දැන් අපේ දැන් ගොවියෝ බලන්න දැන් ඔය කාමයන්ගේ ආදීනව පැති කතා කරනකොට අනන්ත අපරිමාණ තියෙන මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. දැන් බලන්න දැන් ගොවියෙක් රජරට ගොවියෙක් ඉතින් අවුව කාලේට දැන් ඔය කවිතැන් කරන්නේ වර්ෂා බලාගෙන තමයි කවිතැන කරන්නේ. එහෙමයි. ඉතින් එතකොට පායන කාලේ වර්ෂාව කිට්ටු වෙනකොට මේගොල්ලෝ මේ ඔක්කොම සුද්ධ කරලා මහාන්ති වෙලා පුදුම විදිහට පොළොව බිඳලා ඊළඟට පොහොර ටික ණයට අරගෙන එහෙම තමයි මේ බීජ ටික ණයට අරගෙන තමයි මේ ගොවිතැන කරන්නේ. ඉතින් ඊළඟට මේක පුදුම මහන්සියක් වෙලා මහාස ගාණක් මහන්සි වෙලා මේක දාන පොළොවට. ඉතින් පැලේ හැදීගෙන එනවා හොඳට හැදීගෙන එනකොට නියඟයක් අල්ලනවා. ඉතින් ගොවියා සම්පූර්ණ අර බංකොලොත් වෙලා බංකොලොත් වෙලා යනවා. ඉතින් මොන ගොවියා වස බොනවා. එහෙම වෙන්නේ ගොඩක් දුරට. ඔන්න කාමයන්ගේ ආදීනම. ඉතින් ඔය විදිහට සාමාන්‍යයෙන් දැන් ගත්තාම අපි මේ නගරේ ඉන්නකොට පේනවා බලන්න මිනිස්සු උදේ පාන්දර බස් වල තෙරපි තෙරපි වැඩට යනවා. එහෙම. ඉතින් වැඩට ගිහිල්ලා ඉතින් ඔය දවසේම වැඩ කරලා ආයෙ හවස් වෙනකොට තෙරපි තෙරපි ගෙවල් වලට එනවා. ඊළඟට ඉතින් ඇවිල්ලා මොන හරි යාගෙන කාලා නිදාගෙන ආයෙ පහුදාට යනවත් එකක් බැඳගෙන. මේක දවසක් දෙකක්ද තුනක්ද බලන්න සාමනාත මේ සුළු සැපයක් වෙනුවෙන් මොන තරම් පරිශ්‍රමයක් යොදනවද? අපි අහන්නේ සමා වෙන්න ඕන මම මෙහෙම අහනකොට දැන් කවුරු හරි කෙනෙක් කැම පිඟානක් බෙදාගෙන කන වෙලාවේදී දැන් ඔය ඉතිහාස කතාවම හිතන්න ඕනද ඒ කැම පිඟානේ ආදීන වේ දකින්න මෙයා මෙහෙම හදාගෙන. එතකොට සමහර වෙලාවට කන්න වෙලාවක් නැති වෙන්න පුළුවන් නොකා යන්න වෙලාවක් වෙන්න පුළුවන් එහෙම නැතුවම අපි හන්නේ මෙහෙම මම මෙහෙම හිතුවොත් වැරදිද දැන් ඒ කන කෑම වෙලාවේද හැම වෙලාවෙම මේ රසය කියන එක මොහොතක් මොහොතක් වාසා වෙනස් වෙලා යනවා මේ රසේ බැඳී යුතු දෙයක් නැහැ කියන ඒ විදිහට හිතන්නත් පුළුවන් ධර්මයන් ආදී. ඔව් ඇත්තට මෙහෙම හිතන්න පුළුවන් සාමනාස. හැබැයි දැන් සානක මේ ධර්මයේ අර පියවරෙන් පියවර පියවරෙන් පියවර ඉස්සරහට යනකොට මේකේ ආදීනවේ හොඳටම දැනෙන්න පටන් ගන්නවා. එතකොට මේ කාට් එක්කවත් දේශයක් නෙවෙයි. එහෙමයි. මම මේ මේගොල්ලන්ට හම්බ කරලා දෙනවා. මගේ බිරිඳට කන්න ගෙනත් දෙනවා. මගේ දරුවන් මට මේක කරන්න බෑ කියලා එහෙම දේශයක් නෙවෙයි. එයා කල්පනා කරන දැන් මම මේ බන්ධනයකට ඇතුල් වෙලා ඉන්නේ නැතුව මේක මේක පාරම අතහැරලා යන්න බෑ දැන්. මම කොහොම හරි මං මේ අයට මාර්ගයක් හදලා මම මේකෙන් නික්මෙනවා කියලා ඒ සංඥාව ඇති වෙන එක මේ ප්‍රසිද්ධ කරන්න යන්නේ නැහැ. එහෙමයි. මොකද යාට තේරෙනවා මේ පුංචි සැපයක් වෙනුවෙන් තමයි මේ මහා දුකක් විඳින්නේ කියලා. ඒ ආදීනේ මේ අර සම්බන්ධ කියපු විදිහට ඇත්තරම දැන් මේ ආහාරයේ අවශ්‍යතාවයේ සලකලා ආහාර ගන්නකොට ඒ රසයේ තියෙන తాවකාලිකව දැක්කම දැන් ප්‍රතිවේක්ෂා නුවණින් පාවිච්චි කරනකොට එහෙනම් දැන් සම්බන්ධ දැන් බක්සිඩක් ගත්තාම දැන් අපි ඔය කනලා දිවේ තියෙන මොහොතට විතරනේ සාන් දැනෙන්නේ. මොකද බඩට ගියාට පස්සේ බඩ කියන්නේ නැහැ අද නම් හොඳ කෑමක් කෑවා කියලා. ඊළඟට එතනින් එහාට සිද්ධ වෙන දේවල් ගැන කියන්නම දෙයක් නැහැ. එතකොට දැන් මේක හොඳට සාමනා කර සිහිය නුවණ දිනු කරගෙන ප්‍රත්‍යක්ෂාක් නුවණින් ප්‍රත්‍යක්ෂාක් කියන්නේ හිතනවා කියන එක එහෙම. ඒතකොට මේක මේ විදිහට හිතන්න පුරුදු වුණාට පස්සේ සාමනහන්සේ කාන්තේම මේකෙන් ගැලවෙන්න තමයි කල්පනා කරන්න. දැන් ඒක එක මූලික වශයෙන් කරන්න බෑ. එක පාරම කරනවා කියන එක නෙවෙයි. يعني ඒකෙන් ගැලවෙනවා කියන්නේ මෙහෙම කිව්වොත් ආහාර නොගෙන ඉන්නවා කියන එක නෙවෙයි ආහාර අතහැරලා යනවා කියන එක නෙවෙයිනේ. ආහාර අනුභව කරද්දී එහි ඇලෙන්නේ නැතුව ඒක අනුභව කරන්න පුළුවන්. ඉන්න දැන් අත්‍තරම් දැන් මහබෝධි ඒක නේද අත්හරිනවා කියන්නේ. ඒක තමයි අත්‍තරම් සහ ඒක තමයි අත්හැරීම. එහෙනම් දැන් මහබෝසතරන් වහන්සේ නමක පාරමිතා ගැන කතා කරනකොට එහෙමයි. දැන් උන්වහන්සේ දැන් එදා මුලින් ඔව් බොහොම පොඩියට පටන් ගත්තා. නමුත් අන්තිම ජීවිත බල ජීවිතේ එහෙමයි. දැන් උන්වහන්සේ මොනතරම් නෙක්ඛම්මයක්ද කළේ? එහෙමයි. දැන් මේ නෙක්ඛම්මය ගැන කල්පනා කරනකොට සම්හන්ත දැන් ඒ අපහැරීම මේ කිසිම කෙනෙක් කෙරෙහි තරහකින් කරපු දෙයක් නෙවෙයිනේ. අපි හන්නේ ජාතක කතාවකින් කොහොමද අපි නෙක්ඛම්මය විස්තර කරගන්නේ? පොඩ්ඩක් ඇත්තටම සාහනවල දැන් දසක් මේ බුදුරජාණන් වහන්සේ පැවැත්නුවර වැඩෙන්නකොට වික්ෂුන් වහන්සේලා ධම්සභා මණ්ඩපයේ එකතු වෙලා ඉතින් කතාවක්. කතාව තමයි මේ පුදුරු බුදුරජාණන් වහන්සේ පුදුම අපහැරීමක් නෙමේ ජීවිතේ කරේ. මේ වික්ෂුන් වහන්සේලා දකින්නේ ඒක. ඉතින් මේ යසෝදරාව දයාබර බිරිඳ අතහැරියා. ඒ දවසේ උපන් රාහල් කුමාරයා තමන්ගේ පුතාව දා අතහැරියා. රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මේ මාලිගා දිහා බැලුවේවත් නැහැ. සතර මහා නිධානය ලැබෙන්න තිබුණ ශක්ති රජකම ලැබෙන්න තිබුණ දයාබර මෞපියෝ මේ සියල්ලම අතහැරලා පුදුම විස්මීමක් නේද කරේ කියලා මේ බුදුන් වහන්සේලා කතාව. එහෙම. බුදුරජාණන් වහන්සේ වැඩම කළාම දන්සභා මණ්ඩපයේට එහෙම මොනවද කතා කරේ? ඉතින් අපි කතා කරන සහන ක්‍රමය නිසා නේද? ඒ වෙලාවේ පිටුන් වහන්සේලාගෙන අපි මේ දෙක කතාවලෙන් කියන්නේ මේ භාගතුන් වහන්සේ අපි කතා කරේ භාගතුන් වහන්සේ මේ ජීවිතය අතහැරපු අතහැරිල්ල ගැන. එහෙම. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේ සම්මාද ජාතක 550 ජාතක ජාතිකත්ව කතාවේ පුදුම තරම් කතාන්දර තියෙනවා. අපි එක දෙයක් සානන්සිය කියලා මේක බොහෝ දෙනා කැමති. එහෙම එහෙම දැනගන්න එහෙම වෙනොත් දැන් මකා දේව ජාතකය. එහෙම. ඉතින් මකා ඉතින් බුදුරජාණන්සේ වෙලාවේ පැහැදිලි කරන ඔහොම තින් අදක විතරක් නෙවෙයි සතර වුණ තරම් මම උනෙක්කම් මේ කරලා තියෙනවා. පුරුදු කරලා තියෙනවා. පුරුදු කරලා තියෙනවා. ඉතින් අතන මේ මකාදේව ජාතකයේ සඳහන් වෙන්නේ ඉතින් උන්වහන්සේ මහා ප්‍රබල රජ කෙනෙක් එක ජීවිතයක. එහෙම. ඒ සඳුරුවන්ගේම මකාදේව. එහෙම. ඉතින් ඒ දීර්ඝායස තියෙන කාලේ අවුරුදු 84000ක් මේ රජුගේ ළමා කාලේ ගත කළා. එහෙම. අවුරුදු 80000 84000ක් යුවරජ හැටියට කටයුතු කළා. එහෙම. අවුරුදු 84000ක් මහරජ හැටියට කටයුතු කරගෙන යන ගමන් දැන් රජුගන්ගේ කොණ්ඩේ කපන් දෙන කෙනාට කිව්වා. ඔව්. කීවා කපුවට කිව්වා මගේ කොණ්ඩේ කෙස් ගහක් ඉදිරියට තිබ්බොත් දැක්කොත් මට ඒක අනිවාර්යයෙන්ම අරගෙන මගේ අතට දෙන්න ඕනේ. එහෙම හැමදාම උදේ කල්පනායෙන් බලන්න එයා කොණ්ඩේ පිරන් දෙන කෙනා බොහොම කල්පනායෙන් බලනවා. දවසක් රජුරවන්ට කොණ්ඩේ එක කෙස් ගහක් ඉදිරියට තියෙනවා දැක්කා. එහෙම. දැකලා මේ මේ කෙනා කිව්වා මේ මහරජතුමනි ඔබතුමාගේ එක කෙස් ගහක් ආයෙනක බොහොම පරිස්සමට ගලවලා මට දෙන්න. එහෙම. රජුරු දැන් මේ කතට අරගෙන දැන් කල්පනා කළා. ඕන්න දැන් මම වයෝ වෘද කෙනෙක්. දැන් මම මෙතන මේ ගිහි ජීවිතයේ මේ කැප ඉඳ විඳ ඉන්නවා කියන එක තේරුමක් නැහැ. දැන් මම බොහොම වයෝවෘද්ධ කෙනෙක්. මම දැන් මොකක් හරි සරල ජීවිතයකට හුරු වෙන්න ඕන. නෙක්ඛම්යක් පුරුදු කරන්න ඕන. ඊළඟට සීලවන්තව ජීවිතය ගත කරන්න ඕන. එහෙම හිතලා මේ රාජ්‍යරුව තමන්ගේ දරුවෝ එහෙම ගෙනල්ලා මේ සියලු රාජ්‍යයන් අතහැරලා මේ නික්මිලා යනවා. නික්මිලා යනවා. ඉතින් අවුරුදු 84000ක් තාපසෙක් හැටියට එහෙනම් මහම්බම් පුරනවා. එතකොට සම්හස දැන් ඔය අපි ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕන. ඉතින් ඒ ඉතින් බලන්න මේ බෝසත්ණන් වහන්සේ වගේ එකක් දෙකක් තුනක් නෙමෙයි ස්වාමීන් දැන් එක කෙස් ගහක් ඉදිරිය දැකලා ඔය තරම් අර බලන්න ආදීනව දැකලා ඒ ජී ජීවිතය අතහරින්න පුළුවන් වුණා. කියන්නේ කෙස් ගහක් ඉදෙන්නත් අවුරුදු ලක්ෂ ගණනක් ගිහිල්ලා තියෙනවා. ලක්ෂ ගණනක් ගිහිල්ලා තියෙනවා. නමුත් මේ අද අදාල්සත් එක බලනකොට උන්වහන්සේ අවුරුදු 84000ක් තම මහානදම පුරනවා. එහෙමයි. සදාය සත් එක බලනකොට සාමාන්‍යයෙන් එකම තමයි ඉතින් ඇත්තටම. ඔව්. සහ හැබැයි අද කාලේ පීනසටත් ඉක්මනට තරුණ කාලෙත් කියනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. එහෙම. මේ කෙසේ හෝ ඉතින් පීනසට දුනත් ඒකත් අර විපත්තියක සම්පත්තියක් හැටියට හරවාගෙන එහෙම. ඉතින් ඇත්තටම මේක ලෙඩ රෝග දිහා කල්පනා කරලා කල්පනා කරලා ඒනෙක් කම්ම හදාගන්න පුළුවන්. එහෙම. එතකොට සාමාන්‍යයෙන් බලන්න ඉතින් අර මේ මහාදේව රජතුමාගේ ඒ නික්මීම හරි පුදුමයි. එතනදි තව දෙයක් මතක් කරන්න ඕන කියලා මම කිව්වේ. දැන් මේ කාලේ බුද්ධ ශාසනයක් තිබුණේ නැහැ. එහෙනම් තාපක ප්‍රවිද්දෙන් පෙරදුනා. ඉතින් ඒ අබුද්ධෝත්පාද කාලවල සසුන්ගත වෙනවා නම් කර්මවාදී තාපස කෙනෙක් ළඟ එහෙම සසුන්ගත වෙන්න පුළුවන්. දැන් බුද්ධ ශාසනයක් තියෙන කාලවල සානක අද ඇත්තටම Tamanට එහෙම සිවුරක් දාගන්න බෑ. එහෙම සිවුරක් දාගන්න එක වැරදි. එහෙම වරක සිවුරක් දාගන්න කෙනාට නිවන් දකින්න බෑ. බෑ. එහෙමනම් අද බුද්ධ ශාසනය පවතින කාලේ ඒ හොඳ ගැළපෙන ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා පැවිද්ද ලබා ගන්න. අපි හන්නේ දැන් නෙක්ඛම්මේ පුරුදු කරන කෙනෙකුට gederin ලැබෙන සහයෝගය අතිශයින්ම අවශ්‍ය ප්‍රබල සාධකයක් නේද දැන් අපේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේට යශෝදරා දේවිය ලබා දුන්නේ සහයෝගය. දීර්ඝ සංසාරයේම මහබෝසතාණන් වහන්සේ සමග ලේන කුලේ සිට පරතගෙන ඇවිල්ලා මේ දීපු සහයෝගය නිසා උන්වහන්සේ අවබෝධයෙන් යුතුව බොහොම හොඳින් මේ අබිනිෂ්ක්‍රමණය සිද්ධ කළා. සූත්‍රවල සඳහන් වෙන විදිහට කලින් මේ අබිනිෂ්ක්‍රමණය ගැන සාකච්ඡා පවා සිද්ධ වෙලා තියෙනවා. හොර රහසි පැනලා ගියා කියලා බොහෝ දෙනා අර්ථකථනය කරන්න උත්සාහ කළත් අපි හන්නේ. එතකොට ඒ විදිහට ගත්තොත් අද කාලෙත් සාමාන්‍ය ගිහි ජීවිත ගත කරන කෙනෙක්ට නෙක්ඛම්මේ දවසකට සතියකට සැරයක් හරි අභ්‍යාන්තර කියපු විදිහට ඒ විවේකී මානසිකත්වය සොයා නික්ම යන ගමනේදී ස්වාමි පුරුෂයාගෙන් ස්වාමි දියණියකින් ඒ නෙක්ඛම්මේට අවශ්‍ය සහයෝගය ලබා දීම තුළ එය හොඳින් පුරුදු කරන්න පුළුවන් නේද? සානක ඇත්තටම හොඳ තැනක් මොකද අපේ ගිහි පින්නතුල්ලා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට මේක සුහදව මේක ද්වේෂ සහගත යන ගමනක් නෙවෙයි. එහෙමයි. බොහොම අර ඒ අවබෝධය අන්නෝනේ අවබෝධයෙන් සුහදව මේ නෙක්ඛම්මේ ගිහි ජීවිතවල ඉඳගෙන ඉතාම හොඳට සම්පූර්ණ කරන්න පුළුවන් ඇත්තටම. බුරුම රටේ සාමනාන්ත මේ තියෙන ක්‍රමයක් දැන් ගහපත් වුණාට පස්සේ ස්වාමි පුරුෂයා මාස 3ක් පැවිදිලා ඉන්නවනේ ඊළඟ අවුරුද්දේ මාස 3 බිරිඳ බහන වෙනවා. එහෙනම් ඒ කාලය තුල ස්වාමියා දරුවෝ බලාගෙන ගෙදර දොරේ වැඩ කරගෙන ජීවත් වෙනවා. ස්වාමියා පැවිදෙන්න ගියාම බිරිඳට ඒ වගකීම එනවා. බලන්න කොච්චර සුහදත්වයෙන් ස්වාමියා එක කාලයක භාවනා කරනවා, බිරිඳ එක කාලයක භාවනා කරනවා. ඉතින් මේ විදිහට අපේ අයත් පුරුදු වෙන්න ඕන මම සහ දරුවන් බලා ගැනීම මොනතරම් භාර දූර වගකීමක්ද කියන එක ස්වාමි පුරුෂයාටත් වැටහෙනවා. වැටහෙනවා. ඒ අතන සංගතක බලන්න මෙතන කොච්චර සුහදත්වයක්ද අර පිළිඳ ඒ කාලේ ගුණ දරම් පුරනවා මේ කාලේ ස්වාමියා ගුණධර්ම තුනත් අපේ ලංකාවේ එහෙම පැවිදි වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඒ විදිහට දෙන්න කතා කරගත්තොත් ඉතාලම හොඳට මෙලෙක්කම් පාරමිතාව පුරන්න පුළුවන් සාමනාද කියන එක හරියට. එහෙම. ස්වාමීන් අවසාන වශයෙන් අපි කාල වේලාව ඉක්මලා යන නිසා මේ නෙක්ඛම්ම පාරමිතාව කොහොමද පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් පුරන්නේ වර්ග කරගන්නේ කොහොමද කියන එක විග්‍රහ කරගන්න. ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම රහත් බෝධියෙන් නිවන් අවබෝධ කළත් මේ නික්කම්ම පාරමිතාව සම්පූර්ණ වෙන්න ඕන. එහෙම. අපේ බුද්ධත්වයේ ලෝතර බුද්ධත්වයට අනිවාර්යයි. ඒතකොට රහත් බෝධියෙන් නිවන් අවබෝධ කරන කෙනෙක් මේ පාරමිතාවක් හැටියට මේක පුරාගන්නේ පංචකාම සම්පත් ඔය කියන කාමයන්ගේ ආදීනව දැකලා Tamanta තියෙන සියලු දේවල් අතහැරලා ප්‍රෞද්ධිත ජීවිතයකට ඇතුල් වෙනවා නම් ඊළඟට ඒ විදිහට නෙක්ඛම්මේ සිද්ධ කරනවා නම් ඊළඟට ඒ ප්‍රෞද්ධික ජීවිතයේ ඉඳලා තවත් නෙක්ඛම්මයට තියෙන තමන්ගේ වගකීම් බාර දෙලා යම් කිසි කාලවකවානුවක තවත් හොද කලාවේ සරල ජීවිතයකට හුරු වෙලා ජීවත් වෙනවා නම් ඒක නිකම් පාරමිතාව. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ උපමාරමිතාව පතේ බුද්ධත්වය අපේක්ෂා කරන කෙනෙක් ඒ බෝසතාණන් වහන්සේ නමක් උපපාරමිතාව සම්පූර්ණ කරනකොට අර විදිහට නික්මීම කරනවා. ඒ කියන්නේ පංචකාමයෙන් කාමයන්ගේ ආදීනව දැකලා නික්මෙනවා. සමහරවිට නික්මෙන අවස්ථාවවලදී තමන්ගේ ශරීරාංගයක් පවා නැති වෙන්න පුළුවන්. ඒ ඒ නික්මීම තුල නමුත් ඒ දේ කැප කරලා තමන්ගේ ශරීරාංගයක් හරි කැප කරලා ඒ නෙක්ඛම් මේ සම්පූර්ණ කරන අවස්ථා තියෙනවා. ඒක කියන්නේ අවසන් කරන්න කලින් දැනගත යුතුම එකක් වෙනවා. නෙක්ඛමය සම්පූර්ණ කරන්න පැවිදි විය යුතුමද නැත්නම් ගිහි කෙනෙකුටත් ගිහි කෙනෙකුටත් සම්බන්ධ පුළුවන් හැබැයි ඉතින් මහානදම් පුරලා තියෙනවා නම් ඊටාම හොඳයි මොකද පිරෙන්නම ඕන දෙයක්. ඒ කියන්නේ අතහැරීමේ උපරිම අවස්ථාව. උපරිම අවස්ථාවට එන්න ඕන. ජීවිතයේ කැරියට තාම කාලෙක ටික ටික පුරුදු කරනවා වගේ නම් ජීවිත ඒ කියන්නේ මේ සාංශාරික ජීවිතේ කිනම් භවයකදී හෝ ඒ අතහැරීම කරලා තියෙනවා කරලා තියෙන්න ඕනේ පාරමිතාවක් කියන සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ ඊළඟට ස්වාමීන් වහන්සේ පරමත්ත පාරමිතාව කියලා කියන්නේ තමන් ඒ නික්මෙනවා සියලු දේවල් අතහැරලා නික්මෙනවා ඒ නික්මෙන අවස්ථාවේදී තමන්ගේ ජීවිතේ පව නැති වෙන්න පුළුවන් ඒත් ඒ ඒ නික්මීම නවත්තන්නේ නවත්තන්නේ ඒක කොහොම හරි අභිනිෂ්ක්‍රමණය සිද්ධ කරනවා තමන්ගේ ජීවිතයේ ගියත් මම මේ ප්‍රතිපත්ති පුරනවා කියන අදිස්ථානය ඉතින් පරමත්ත ජීවිතය කියන්නේ අර දිවි පරදුවට තබා දිවි පරදුවට තබා ඒ ප්‍රතිපත්ති ධර්මයන් සම්පූර්ණ කරන විශේෂයෙන් පාරමිතාව සම්පූර්ණ කරන එක තමයි පරමත්ත පාරමිතාව කියලා කියන්නේ. එහෙමයි. එතකොට ඒ විදිහට පාරමී උපපාරමී පරමත්ත පාරමී කියන ක්‍රම තුනට මේ නෙක්ඛම්මය අපහැරීම දියුණු කර ගැනීම තුළ මහරහත් බෝධියෙන් පච්චේක සම්බෝධියෙන් සහ සම්මා සම්බෝධියෙන් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා කියන එක තමයි අපි හාමුදුරුව අවධාරණය කළේ. ඉතින් අද අපි සාකච්ඡා කළේ නෙක්ඛම්මය, ඒවත් නික්ම යාම, අතහැරීම පිළිබඳවයි. ඉතින් ප්‍රායෝගික ජීවිතයේ, දෛනික ජීවිතයේදී මේ අතහැරීම ඔබට භාවිතා කරන්න පුළුවන්. ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූප ශබ්ද ආදී අරමුණු වලට තියෙන ඇලෙන ගැටෙන ස්වභාවය අතහැර ගන්න එක වස්තුකාම ආදී දේවල් වලින් නික්මලා යන එක. ඒ වගේම ඒ කාම බහුල ජීවිතයක කාම බහුල පරිසරයක ඉන්න ඉන්නම ඒවට තියෙන ආශාව වැඩි වෙන බව තේරුම් අරගෙන ඒ පරිසරයෙන් නික්මලා යන එක. පැවිද්ද ලබා ගන්න එක. එහෙම පැවිද්දත් ලබලා ධ්‍යාන සමාපatti උපදවා ගැනීමට නැඹුරු වෙන එක. සමාධිය උපදවා ගන්න විපස්සනා නෝන පහළ කර ගන්න නැඹුරු වෙන එක. ඒ වගේම කුසල් දහම් වඩන්නට නිරන්තරයෙන්ම ජීවිතය අපකප්පව කටයුතු කරන එක මෙක්ඛම පාරමිතාව. මේ මෙනෙක්ඛම්ම පාරමිතාව සති සම්පජන්නේ අතිශයින්ම වැදගත් කාරණාවක් බව අපි හාමුදුරුවෝ බොහෝම මැනවින් අවධාරණය කළා. ඉතින් මෙන්න මේ කියන කාරණා ටික හොඳින් සිහි කරාගෙන නෛෂ්ක්‍රමයේවත් අතහැරීමේ පුරුද්ද අපි ඇති කරගමු. අපි කොච්චර ලෝකයට බැඳිලා ඇලිලා හිටියත් හෙදිනක හෝ මේ අම්මල තාතල දූ දරුවන් දෙමව්පියන් ස්වාමි භාර්යාවන් ඥාතීන් දේවල් දොරවල් වතු පිටි මේ ඉඩ කඩන් ආදී මේ සියල්ලට තියෙන බැඳීම අතහැරලා දාලා යන්න වෙලාවක් එනවා. අපි මේ ඉන්නේ తాවකාලික එක්තරා විදිහක නවාතැන්පලක. ඉතින් මෙන්න මේ නවාතැන්පලෙන් අතහැරලා යන වෙලාවට හෝ දැඩි සංවේගයක් ඇති වෙන්නේ නැති වෙන විදිහට අතහැරලා යන්න පුළුවන් ගුණයක් තමයි මේ නෙක්ඛම්මය හිත තුළ පුරුදු කරලා තිබීම. ඉතින් අන්න එය අපි අපේ ජීවිතයට ප්‍රායෝගිකව ගලපා ගන්න උත්සාහවත් වෙමු. අපි බෙහෙවින්ම පුණ්‍ය ආනුමෝදනා කර සිටමු. තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ අප වෙනුවෙන් කරුණාවෙන් බෙදා දීම සඳහා මෙහි වඩමවවදාල අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට අපි ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී සුව චිරජීවනයේ උදා වේවා කියලා. ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මෙතකින් සමාප්ත කරනවා. පින්වත් ඔබ හැම දිනාටම තුනුරුවන් සතු අනන්ත ගුණ බල මහිමින් සේවා ආශිර්වාද උදා වේවා කියලා ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා.